ගුණයට යනකොට ධම්මීවා කතා අරියෝවා තුනී භාව. ධාර්මික කතාවක් කරනවා නම් කතා කරන්නේ නැත්නම් ආර්යයන් වහන්සේට කැපවුන්ටි තූෂ්ණී භාවය අරසා කරන්න කියලා. ඉතින් අපිට ඇත්තටම අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්න නම් නිස්සද්ද භාවයක්. කැලේකට ගියාම නම් ප්‍රශ්න නැහැ කාගේවත් ප්‍රශ්න නැහැ කැලේ කවදාකවත් සද්ද කරන්නේ. නමුත් අපි මනාප නැහැ කැලයට වෙලා ඉඳ කැලේ අභිරමණය කරන රාතන් වහන්සේලා පමණයි. එහෙ නැත්නම් මේ ශික්ෂා මාර්ගයේ ඉන්න අය කට්ටිය පමණයි. අනික කට්ටිය කොයි වෙලාවෙ ගෙදර යන්නද බලාගෙන ඉන්නේ. ඒ මොකටද? වෙන මොකක්කටත් නෙමෙයි ජනමාධ්‍යයට පොඩ්ඩක් ඇඟිල්ල ගහලා රස බලන්න. මේ මෙහි ඉන්නකොට නැතිකම නිසා. ගිය ගමන් ඒ අරගෙන ගිය සද්ධාවත් ඉවරයි, ඊටු ටිකක් ඉවර කරනවා. ඒක නිසා කැලේක ඉන්නකොට හෝ කමක් නැහැ. තමන්ට විවේකයේ අවශ්‍ය නම් කායි විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. හොඳට මතක තියානින්න දවසකට තමන්ගේ නිකුත් වෙන සද්ද ප්‍රදේශයේ පිළිබඳ සැලකිලිමත් වෙන්නේ නැත්නම් තමන්ගේ නිකුත් වෙන සද්ද දූෂණය පිළිබඳව නිකුත් වෙන සද්ද පිළිබඳව සැලකිලිමත් වෙන්න නැත්නම් අපිට කවදාකවත් පිටින් නිස්සද්ද භාවයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා සතිය පිහිටුවනකොට සතිය පිටනවා කියලා කියන්නේ එලඹ සිටි සියකින් ගත කරනකොට එදිනදා වැඩවල සතිය පිහිටීමේදී මතක් කරලා දීලා තියෙනවා කරන වැඩේ ටිකක් නැවතිල්ල කරන්න. මට සතිය පිහිටාගෙන මේක කරන්න ලැබේවා කියලා පුංචි පුංචි වැඩ ටිකක් තෝරාගෙන කරන්න අන්නේ වැඩේ කරනකොට Tamange නිකුත් වෙන සද්දවලට අහුම්කම් දෙන්නේ කියලා. අටහඬ බ නෙවෙයි දොරක් වහනකොට Tamanට බැරිද මේ දොර හිමීට වහන්න. ගමනක් ඇවිදිනකොට සටපට නැතුව කරන්න බැරිද? පිඟානක් හොදනකොට උතර හප්පන්න නැතුව කරන්න බැරිද? කතා කරනකොට වචන දෙකකින් ඉවර කරන්න බැරිද කියලා හොඳට සැලකිලිමත් වුණොත් මම සාතික වෙනවා නොබෝ කලකින් Tamanට අවශ්‍ය කරන නිස්සද්ද භාවය ලැබේ. Taman නිස්සද්ද නොවි සටපට තියේදී කද්දාකවත් නිස්සද්දකම ලැබෙන්නේ නැහැ. ඒ නිසා සීල ශික්ෂාවෙන් ඉඳලා සමාධි ශික්ෂාවට යන්නකොටම විශේෂ නිස්සද්ද භාවයට කැමති වෙන ගතියක් එනවා. ඒකෙත් පේන්න තියෙනවා මේ අසත් ධර්ම ශ්‍රවණය වළක්ක ගන්න බැරි නම් ඒ තරම්ම පැතිරිච්ච බෝ වෙන ලෙඩක් නම් අඩුම ගානේ Tamangen ඒක නොවෙන